තුන්වෙනි සද්ධර්ම දාණය මේ ලෝක ධාතුවේ තියෙන හැම දානයකටම වඩා මහත්ඵල මහානිසංසදායක එකම දානය බව අපේ බුදුරජාණන් වහන්සේ වරක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් පැහැදිලි කොට දේශනා කරවදාලා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීම මේ සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම ධර්ම ශ්‍රවණය කිරීම ඊටාම වටින අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙන බවත් බුදුරජාණන් වහන්සේ තා පැහැදිලිවම කරුණු දක්වලා තියෙනවා. එහෙමනම් මේ පින්නතුන් සද්ධර්ම දානමය පින්කමක් සිදු කරගනිමින් තමනුත් සද්ධර්ම ශ්‍රවණය කරමින් ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී තවත් බොහෝ දෙනෙකුට යහපතක් සැලසවීමේ උතුම් පරමාර්ථයත් ඇතුව මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරවන්නද කටයුතු සංවිධානය කරගත්තා. ඒ තුළින් රැස් කරගන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම උදෙසාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාවෙන්ම කෙරෙන තවත් දේශනාවක්. පින්තුනි අපි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුනේ කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කළ යුතුයි කියන කාරණාවයි. ඊළඟට ප්‍රාර්ථනාව අද සිහිපත් කරන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා මේ සංසාරේ අපි කළ යුතු තවත් ප්‍රාර්ථනාවක්. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා. මේ සංසාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර අත්‍යවශ්‍යයි. මේ කාරණාවට උදාහරණ අපේ ධර්ම රත්නේ පුරාම හොයාගන්න පුළුවන්. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව වෙනතේ ගටිකාර කුම්භකාර මේ සියලු දෙනාම අහලා තියෙනවා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ හිටපු වළං හදන කෙනෙක්. හැබැයි අනාගාමී කෙනෙක්, ගටිකාරය. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබුණ හැටි මේ ලෝකේ පහළ වෙච්ච අති සුවිශේෂී වූ කල්යාණ මිත්‍රයන්ගේ අනුකම්පාව මෙතෙක් ලෝක ධාතුවේ පහළ වෙච්ච කිසිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම නොකල වැඩ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ගටිකාරට අනුකම්පාවෙන් කරලා තියෙනවා. එදා මෙදා තුර බුද්ධ ඉතිහාසයේ මෙහෙම දෙයක් වෙලා වෙලා නැහැ. මොකද්ද යනුකම්පාව? කාශ්‍යප භාග්‍යතුන් වහන්සේක දවසක් ගටිකාරගේ නිවසට පින්දපාතේ වෙලියා. ගටිකාරගේ අම්මයි තාත්තයි දෙන්නම අන්දයි. ගටිකාර වළං හදන කෙනෙක් කියලා අපි මතක් කළා. එයා වළං ටිකක් අරගෙන වෙළඳාමේ ගිහිල්ලා. හැබැයි ගටිකාර අනාගාමී කෙනෙක්. කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් අනාගාමීන් වහන්සේ මුදල් පාවිච්චි කළාද කියලා. සඳහන් කරලම තියෙනවා. ගටිකාරතුමා වළං විකුණලා කවදාවත් මුදල් ගත්තේ නැහැ කියලා. වළං විකුණලා එයා ගන්නේ පොල් ගෙඩියක්, හාල් ටිකක්, එළවලු ටිකක් අම්මට තාත්තට කෑම දීලා තමන්ගේ ජීවිතේ පවත්වාගන්න හැම කෙනෙකුටම විශේෂ ආහාරය. එහෙනම් මේ ආහාර සපයාගන්න, වස්ත්‍ර සපයාගන්න, ඒ වාගේ දේවල් එයා ලබාගත්තා මිසක් කවදාවත් වළං වෙළඳාමේ ගිහිල්ලා මුදල් හෙව්වේ, මුදල් හෙව්වේ නැහැ. පිදුරු හෙවිලි කරපු තලක හිටපු බවයි ධර්ම කාරණාවෙන් පැහැදිලි වෙන්නේ. එක වෙලාවක භාග්‍යතුන් වහන්සේගේ කුටිය තෙමෙනවා කියලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අපි වස්වසන්න වෙනත් ප්‍රදේශයකට යන්න. මොකද කුටිය හේවිලි කරන්න ඒ කාලේ පිදුරු නෑ. මං ගොයන් කැපෙන කාලටයි පිදුරු තියෙන්නේ. පිදුරු නැති හින්දා අපි වෙන ප්‍රදේශයකට වෙන කුටියකට යන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නෑ. අපි මෙහෙම වස්වසමු. මං පිදුරු තියෙන තැනක් කියන්නම්. එතනින් පිදුරු ගෙනල්ලා කුටිය හේවිලි කරන්න. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා පිදුරු තියෙන තැන. ගටිකාරතුමාගේ නිවසේ වහලෙට අලුතෙන් පිදුරු හේවිලි කරලා තියෙනවා. ආන් ඒ පිදුරු අරන් එන්න කිව්වා. වහලෙට හේලි කරන තියෙන පිදුරු ටික ගත්තාම එතුමගේ නිවස තෙමෙනවා. නමුත් බුද්ධ වචනේට එහයින් යන්න බෑ. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඒ වහලේ තිබ්බ පිදුරු ගත්තා. ඒක ඵලයකම පිදුරු ගත්තා. අන්ද අම්මයි තාත්තයි ඇහුවා කවුද අපේ ගෙදර පිටුරු ගෙනියන්නේ? ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා සඳහන් කළා මෑණිවරුනි අපි කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා. භාග්‍යතුන් වහන්සේගේ කුටිය තෙමෙන අවස් කාලේ කුටියට හේවිලි කරන්නයි පිටුරු අරගෙන යන්නේ. අම්මයි තාත්තයි දෙන්නම බොහෝම සතුටින් සාදු සාදු කියලා පිටුරු ටික අරන් යන්න කිව්වා. ගතිකාරතුමා ඇවිල්ලා ඇහුවා පිදුරු අරන් ගිහිල්ලා තියෙන්නේ කවුද කියලා. මව්පිය සඳහන් කළා භාග්‍යතුන් වහන්සේගේ කුටිය තෙමෙන නිසා භික්ෂූන් වහන්සේලා අපේ ගෙදර පිදුරු අරන් ගියා කියලා. ගතිකාරතුමාට ඇතිවෙච්ච සතුට සඳහන් කරනවා ඒ සතුට අර්ධ මාසයක් යනකම් එකම විදිහට තිබුණා කියලා. නමුත් අවසාන කාලේ හොඳටම වහිනවා. භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයෙන් ගටිකාරතුමාගේ නිවස ඇතුළට වතුර වැටුන්නේ කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ වටින වෙලාවේ ගටිකාරතුමා වෙළඳාම ගිහිල්ලා. හැබැයි අම්මා කියනවා ස්වාමීනි අපේ පුතා උයලා ගිහිල්ලා තියෙනවා. බෙදලා දෙන්න අපිට පේන්නේ ස්වාමීනි. අනුකම්පා කරන සීක්වා. භාග්‍යතුන් වහන්සේ දාන වළඳන සීක්වා කියලා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ගටිකාරතුමාගේ පැල්පතට වැඩලා බත් හැලිය ගාවට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේම පාත්‍ර ධාතුවට දාන බෙදාගෙන අවශ්‍ය සූප වර්ගත් බෙදාගෙන භාග්‍යතුන් වහන්සේ වැළඳුවා. මෙතෙක් බුද්ධ ඉතිහාසයේ කිසිම බුදුරජාණන් වහන්සේ නමක් එහෙම කරපු බව සඳහන් වෙන්නේ නැහැ. එහෙනම් කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේවා. බුදුරජාණන් වහන්සේ තරම් කල්යාණ මිත්‍රයෙක් ලෝකේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ලෝකේ පහළ වෙන අතිශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන්ගේ උතුම්ම අනුකම්පාව. ගටිකාරතුමාට ලැබිච්ච හැටි. ඒ විදිහට කල්යාණ මිත්‍රයන්ගෙන් අපටත් අනුකම්පාව ලැබෙනවා නම් කොච්චර හොඳද? ආන්නික ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. තවත් එක කාරණාවක් අපි මේකට සඳහන් කළොත් පිනතේ පඬිත සාමණේරයන් වහන්සේගේ කතාව. ධම්මපද පාළියේ මේ කතාව සඳහන් වෙනවා. පඬිත වර්ගයේ. පඬිත සාමණේර කියලා කියන්නේ හත් අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේ නම. අම්මා තාත්තා අවුරුදු 7ක් වයසේදී පුතා සරියුත් මහරහතන් වහන්සේ ළඟ පැවිදි කළා. පැවිදි කරලා හත් දවසක්ම දෙමව්පියෝ සරියුත් මහරහතන් වහන්සේගේ කුටියාවට රැඳිලා ඉඳලා තමන්ගේ පුතාටත් සරියුත් මහරහතන් වහන්සේටත් දන් දුන්නා. දවස් 7ක් දන් දීලා දෙමව්පියෝ තමන්ගේ ගංගේවල් බලා පිටත් වුණා. 8 වෙනි දවසේ සරියුත් මහරහතන් වහන්සේ හත් අවුරුදු පුංචි හාමුදුරුවෙක් එක පින්ඩපාති වඩින්න පිටත් වුණා. ටික දුරක් වඩිනකොට වේලක් දැක්කා. වැවේ ඉඳලා කුඹුරට වතුර ගෙනියන වේල්ල. පඬිත සාමණේරයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේක මොකද්ද? සාමාන්‍යයෙන් මේක වේල්. වේල්ල කියන්නේ මොකද්ද? වේල්ල කියන්නේ වැවේ ඉඳලා කුඹරට වතුර ගෙනියන ජල මාර්ගය. වැව තියෙන්නේ හුඟක් ඈත. කුඹර තියෙන්නේ වැවෙන් ඈත. නමුත් ඈත ඉඳලා මේ වේල්ල දිග වතුර අරන් යනවා කුඹරට. ස්වාමීනි මේ වතුරට හිතක් තියනවද කියලා ඇහුවා. නෑ සාමාන්‍යයෙන් වතුරට හිතක් නෑ. මේ ගොවියෝ මේ වේල්ල දිගේ වතුර කුඹරට අරගෙන ගිහිල්ලා තමන්ගේ ලියදු වලට වතුර හරවලා බොහොම සාරවත් අස්වැන්නක් ලබා ගන්නවා. එහෙනම් ඒගොල්ලෝ එකෙන් සතුටු වෙනවා. තව ටිකක් දුර ගියා. යනකොට හම්බුණා කම්මල. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේක කම්මල. මේ යකඩ කියන જાති හරීම හරි සදයි, තේජවන්තයි. නමුත් කම්මල් කරුවා මේ යකඩ රත් කරලා, තලලා, නමලා, ඇද කරලා යකඩ වලින් කොච්චර ලස්සන බහඬ හදලා තියෙනවද? ඊතල වගේ දේවල් බොහොම ඍජුව හදලා තියෙනවා. විවිධ උපකරණත් යකඩෙන් හදලා තියෙනවා. නමුත් යකඩ වලට කිසිම හිතක් නැති බව අපි හොඳටම දන්නවා. එහෙනම් මේ රළු යකඩය Tamanට ඕනේ හැටියට කීකරු කරලා තියෙන්නේ යකඩ වැඩ කරන කෙනා. එහෙනම් හිත්පිට නැති යකඩය Tamanට ඕනේ හැටියට කීකරු කරගෙන අලංකාර භාණ්ඩ හදලා ඒ භාණ්ඩ අලංකාර වුණේ Taman කීකරු කරගත්ත තරමට. හැබැයි ඒ අලංකාර වෙච්ච තරමට එයා ලබන ආදායම ඉහළයි. නැත්නම් හිත පිට නැති යකඩ Tamanට කීකරු කරගෙන ඒ අය ලොකු ආදායමක් ලබනවා. බොහොම ලස්සන දේවල් හදලා තියෙනවා. එහෙනම් රහතන් වහන්සේගෙන් අහගත්තා යකඩවලට හිතක් නැති බව. තව ටිකක් දුර යනකොට වඩුමඩුවක් හම්බුණා. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේ වඩුමඩුවක්. ස්වාමීනි වඩුමඩුවේ මොනවද කරන්නේ? එතකොට ලී වලින් කරන වැඩ. සාමණේරයන් වහන්සේ අහනවා ස්වාමීනි එතකොට මේ ලී වලටත් හිතක් නැද්ද නෑ සාමණේර වඩුවට ඕන හැටියට ලීය කීකරු කරලා තමයි අලංකාර භාණ්ඩ හදලා තියෙන්නේ එතකොට හිත පිට නැති වතුර අපූර්වට කුඹරට ගිහිල්ලා ගොවිය සතුටු කරනවා. හිත පිට නැති යකඩ යකඩ කරුවා කම්මල් කරුවා විසින් Tamanට ඕන හැටියට කීකරු කරලා හොඳ ආදායමක් ලැබෙමින් ඔහු සතුටු වෙනවා. හිත පිට නැති ලී Tamanට ඕන හැටියට රැහැලා විදලා ලස්සන භාණ්ඩ හදලා වඩු අයකින් හොඳ ආදායමක් හොයනවා සතුටු වෙනවා. එනික ඒ භාණ්ඩ නිසා අපිත් සතුටු වෙනවා. ලස්සන ගෘහ භාණ්ඩ නිසා අපිත් සතුටු වෙනවා. ඒකෙන් වඩුවට කම්මල් කරුවට හොඳ ආදායමක් ලැබෙනවා. සාමණේරයන් වහන්සේ කල්පනා කළා මේ වස්තුන් තුනටම හිතක් නැහැ. නමුත් Tamanට කීකරු කරගත්තාම මේකේ තියෙන වටිනාකම. නමුත් පඬිත જાතියක ඉපදිච්ච මට හිතක් තියෙනවා. එහෙමනම් මම මගේ හිත මට කැමති විදිහට කීකරු කරගත්තොත් කොයිතරම් අපූර්ව වෙයිද? ඒ නිසා සරියොත් මහරහතන් වහන්සේට කතා කළා. ස්වාමීනි, ඔබ වහන්සේගේ පාත්‍රා සිවුරු ඔබ වහන්සේ ගන්නවා නම් මං අද පින්ඳ පාතේ වඩින්නේ මම යනවා ස්වාමීනි හිත කීකරු කරගන්න. සරියොත් මහරහතන් වහන්සේ සාමණේර එහෙනම් මගේ පාත්‍රා සිවුරු මට දෙන්න. පාත්‍රාසිවුරු උන්වහන්සේගේ ටික ඉල්ලගෙන උන්වහන්සේ පින්ඳ පාත්‍රයට සූදානම් වුණා. පඬිත සාමණේරයන් වහන්සේට තමන් වහන්සේගේ කුටියට වැඩලා හැබැයි වසන ගර්භයේ නැත්නම් තමන් වහන්සේගේ කුටිය ඇතුළට වෙලා භාවනා කරන්න කියලා කුටිය ඇතුළ දුන්නා. පඬිත සාමණේරයන් වහන්සේ කුටියට වැඩියා. සරියුත් මහරහතන් වහන්සේ පින්ඳපාත වැඩියා. කුටියට වැඩලා තමන්ගේ සිවුර දෙකට නමලා එලලා කුටිය ඇතුළේ භාවනාවට වාඩි වෙලා තමන්ගේ කය ගැන මෙනෙහි කරන්න පටන් ගත්තා. කීයේද වයස අවුරුදු 7යි. තමන්ගේ කය ගැන මෙනෙහි කරමින් සසරින් එතර යන උන්වහන්සේ වීරිය වඩන්න පටන් ගන්නකොට ඒක ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට දැනුණා. උන්වහන්සේ බැලුවා බලනකොට දැක්ක පඬිත සාමණේරයෝ සසරින් එතර යන්න තමන්ගේ හිත කීකරු කිරීමේ වෑයම ආරම්භ කළා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සතරවරම් දෙවියන්ට කතා කළා. කතා කරලා කිව්වා පඬිත සාමණේරයෝ සරියුත් මහරහතන් වහන්සේගේ කුටිය ඇතුලේ සසරින් විදෙන්න වීරිය වඩනවා මහරහතන් වහන්සේගේ කුටිය වටේට කුරුල්ලෝ කොබියෝ පිරිලා ඒගොල්ලෝ කෑ ගහන්න ගත්තොත් සාමණේරයන්ට හිත එකඟ කරගන්න බැරුව යනවා. ඒ හින්දා ගිහිල්ලේ කුරුල්ලු කොබියෝ පන්නන්න කියලා. සතරවරන් දෙවිවරු කුටියාවට වැඩලා ලේන්නු කුරුල්ලු කොබියෝ කොහොම පැන්නුවා. ගහක වේලිච්ච කොලයක් බිම වැටෙන හඬක්වත් ඇහෙන්න දුන්නේ නැහැ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඊළඟට සූර්ය දිව්‍ය රාජයාට කතා කරලා කිව්වා. පඬිත සාමණේරයෝ අද දවල් දානේ වළඳනකන් හිරු මඩල උතනම නවත්ත ගන්න කියලා. චන්ද්‍ර දිව්‍ය රාජයාට කතා කරලා කිව්වා සඳ මඩලත් උතනම නවත්ත ගන්න කියලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ කුටිය දොරටු ගාවට ඇවිල්ලා හිටගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ එදා කල් වේලාසනින් පින්ඳපාති වැඩලා දානේ වළඳලා පඬිත සාමණේරයන් ගැන දැකලා බැලුවා. හිරු අවරට යන්න කලින්ම රහත් වෙනවද කියලා. හිරු අවරට යන්න කලින්ම රහත් වෙන්න පුළුවන්. නමුත් රහත් වෙන්න කලින් සරියුත් මහරහතන් වහන්සේ දානි අරගෙන ඇවිල්ලා කතා කරනවා. ඒ නිසා තුන් ඵලයයි ලබන්නේ හතරවෙනි ඵලයට එන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ තීරණය කරනවා පඬිතු සාමණේරයෝ අද දන් වළඳන්න ඕනේ සිව් ඵලෙම ලබලා. ඒකට මම උදව් කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වැඩලා සරියුත් මහරහතන් වහන්සේගේ කුටියේ දොරටුව හරස් වෙන්න භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. හැබැයි භාවනා කරන්න මං යනවා ස්වාමීනි කියලා සරියුත් මහරහතන් වහන්සේගෙන් උන්වහන්සේට සඳහන් කරලා ආපහු හැරිලා එන්න හදනකොට නැවත වතාවක් සරියුත් මහරහතන් වහන්සේට කතා කළා ඒ වෙලාවේ. කතා කරලා කියනවා ස්වාමීනි මටත් දානි ටිකක් ගේනව නේද කියලා ඇහුවා. පුංචි හාමුදුරුවනේ. ගේන්නම් සාමණේර කිව්වා. හැබැයි ඒ වෙලාවේ පුදුම කතාවක් කියනවා. ස්වාමීනි මට හැබැයි නිකම්ම දාන වේලක් එපා. රෝහිත මාංශ සහිතව ඇල්හාලේ බතක් අරන් එන්න කිව්වා. මොනවද මේ රෝහිත මාංශ කියලා කියන්නේ? එදා හිටපු මාළුවෙක්. ඒ මාළුවාගේ නම රේ. රේ කියන මාළුවාගේ මස් ඒ කියන්නේ රේ මාළුත් එක්ක මට බත් ඕන කියන එකයි මේ කියන්නේ. නිකම් බත් නෙමේ ඇල්හාල් බත් ඕන කියලා කියන්නේ. සරියත් මහරහතන් වහන්සේ අහුවා සාමනීර මට ලැබෙයිද? ඉල්ලන්න බෑනේ දුන්නොත් ගන්න වෙන්නේ. ඒ වෙලාවේ පුදුම කතාවක් ආපහු කියනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්නම් මගේ පිනට හම්බෙනවමයි කිව්වා. එහෙනම් එහෙම කියන්නේ සංසාරේ ලොකු ලොකු සම්බන්ධයක් තියෙන්න ඕනේ. එහෙම කියලා තමයි වැඩි. සරියුත් මහරහතන් වහන්සේ සාමණේරයන් වහන්සේ ඉල්ලපු බත ගෙනහිල්ලා දෙන්න ඊටාම කුළුබග දායක කුලයකට පින්ඳපාත වෙලියා. උන්වහන්සේට රෝහිත මාංශ සහිත වැල් හාල් බතක් හම්බුණා. ඒක අරගෙන ආපහු වඩින්න හදනකොට දායකයෝ කිව්වා ඇයි ස්වාමීනි වඩින්නේ? ගාන වළඳලාම වඩින්නේ. ගෙනියන්න ඕන නම් අපි ආයෙ දෙන්නම් කියලා. සරියුත් මහරහතන් වහන්සේ දන් වැළඳුවා. නැවත දායකයෝ දානි පාත්‍රයක් පුරවලා දුන්නා. ඒකත් අරගෙන ඉක්මනට ඉක්මනට වඩිනවා. දහවල් වෙන්න කලින් සාමණේරයන්ට දන් වළඳන්න ඕනේ හින්දා. සරියුත් මහරහතන් වහන්සේ ඈතින්ම වඩිනවා දැක්ක බුදුරජාණන් වහන්සේ. ළඟට එනකොට භාග්‍යතුන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න හතරක් ඇහුවා. ආන්ගේ ප්‍රශ්න ටිකට සරියුත් මහරහතන් වහන්සේ උත්තර දුන්නා. පඬිත සාමණේරයෝ දොරගාවින්දලා භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්න ටිකත් තමන්ගේ ආචාර්යයන් වහන්සේ සපයන උත්තර ටිකත් අහගෙන හිටියා. අවසාන ප්‍රශ්නට උත්තර ලබා දෙනවත් එක්කම පඬිත සාමණේරියෝ කුටිය ඇතුලේ සෞඛ්‍යලස් නැසල රහත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා සාරිපුත්ත සාමණේරයන්ට වෙලාව පහු වෙන්න කලින් දානි දෙන්න කියලා. දානි පාත්‍රයේ ගෙනහිල්ලා සාමණේරයන් වහන්සේ අතට පිළිගන්නනකොට උන්වහන්සේ කාරම් පැත්තක තියලා දැක්කා තමන්ගේ ආචාර්යවරයාගේ ශරීරයෙන් දහදිය වැටෙනවා. ඒ දානි ටික අරගෙන ඉක්මන් ටිකමන්ට වැඩලා වටාපතක් අරගෙන පවන් ගහනකොට සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා සාමණේර දානේ වළඳන්න. ඔබ වහන්සේ වළඳුවාද කියලා ඇහුවා. මන් දානේ වළඳලා ආවේ. පඬිතු සාමණේරයන් වහන්සේ තමන් කැමති ආහාර වේල වළඳලා පාත්‍රය සෝදලා ඉවර වෙනකොට හිරු මඩල යා යුතු තැනට ගියා. සඳ මඩල යා යුතු තැනට ගියා. දැන් එතකොට පඬිතු සාමණේරයන්ට කී දෙනෙක් උදව් කළාද රහත් වෙන්න? සරියුත් මහරහතන් වහන්සේගේ අනුකම්පාව තියෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ අනුකම්පාවත් හම්බුණා. සතරවරන් දෙවියන්ගේ අනුකම්පාවත් හම්බුණා. හිරු දෙවියන්ගේත් සඳු දෙවියන්ගේත් අනුකම්පාව හම්බුණා. භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාවත් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි දායකයන්ගේ අනුකම්පාවත් ලැබෙනවා. ඉල්ලපු විදිහම දාන වේලක් දායකයොත් හදලා දුන්නා. එහෙනම් කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. සසර ප්‍රාර්ථනා කරලා තියෙන නිසා ආන්ගේ අනුකම්පාව සියලු දෙනාගේම ආරක්ෂාව මැද්දේ සසරින් මිදෙන්න අවස්ථාව ලැබුණේ ওই ප්‍රාර්ථනාව වේදා මුදුන්පත් කරගන්න කටයුතු කරලා තිබුණු නිසා ඒ නිසා එහෙම ප්‍රාර්ථනාවක් අපිත් කරන එක වටිනවා කියන කාරණාවයි ධර්මයෙන් මේ පැහැදිලි කරන්නේ. මේකට තව සමාන තවත් මේ වාගේම කාරණාවක් තමයි මේ ගන්ධක කියන සිටුවරයට සම්බන්ධ කතාව සුඛ සාමණේරයන්ගේ කතාව. ඒත් කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව මේ විදිහටම තමයි ලැබෙන්නේ. සුඛ කියන සාමණේරයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේම ශිෂ්‍ය නම. ඒත් අවුරුදු 7යි වයසේ. සුඛ සාමණේරයන් වහන්සේටත් මේ සියලු දෙනාගේම අනුකම්පාව අඩු නැතුව මේ විදිහටම ලැබෙනවා. පඬිතු සාමණේරයන් වහන්සේ ශරීරත් මහරහතන් වහන්සේට සඳහන් කළේ ස්වාමීනි මට රේමස් සහිත ඇල්හාල් බතක් ඕනේ කියලා. හැබැයි සුඛ සාමණේරිය ওই ටිකමයි දකින්නේ. වේල්ලයි, කම්මලයි, පඩුමඩුවයි. ওই ටික ගැන කල්පනා කරලා තමයි හිත කීකරු කරන්න තීරණය කරන්නේ. හැබැයි කුටියට යන්න තීරණය කරලා ශරීරත් මහරහතන් වහන්සේගේ පාත්‍රා සිවුරුන් වහන්සේට දීලා ආපහු හැරිලා කියනවා ස්වාමීනි මටත් දානි ටිකක් ගේනව නේද කියලා. ගේන්නම් සාමණේර කියනකට ඉල්ලීමක් කරනවා ස්වාමීනි මට ටිකක් නම් එපා. මට සූප වර්ග 100ක් එක කෑම වේලක් ඕනේ කියලා. ලැබේද සාමණේර මට කියනකොට ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්නම් මගේ පිනට ලැබෙනවමයි කියලා සඳහන් කළා. ඒ සංසාරි දානයක් දීපු මහානුභාව සම්පන්න ආනිසංසයක්. මොකද සසරේ මේ ගන්ධක කියලා සිටුවරයෙකුගේ කෑම වේල බලන්න ගියා එක දවසක්. බොහොම කලින් ආත්මික. ගන්ධක සිටුවරයා මාසයකට දවස් දෙකක් ආහාර ගන්නකොට සූප වර්ග 100ක් විතර සහිතව වටිනාකම කහවණු ලක්ෂයක් වටිනා ආහාර වේලක් තමයි ගන්නේ. ඉතින් ඒ ආහාර වේල වළඳන දවසේට නගරි පුරා අඬබෙර යවනවා. ගන්ධක සිටුවරයා කැම කන හැටි බලන් ඉන්න කියලා. සුක සාමණේරයන් වහන්සේ දා බොහොම දුප්පත්ව ඉපදිලා දරවිකුණලා ජීවත් වෙන කෙනෙක්. මේ ගන්ධක සිටුවරයා ඉන්න නගරේට දරවිකුණන්න ගියප් වෙලාවේ මේ අඬබෙර යනවා. තමන්ගේ මිත්‍රයා කතා කරලා ඇහුවා ගන්ධක සිටුවරයා කැම කන හැටි දැකලා තියෙනවද කියලා. නෑ කිව්වා. එහෙනම් අද යම් බලන්න කියලා එක ගියා. හැබැයි ළඟට යනකොට ආහාර වේලි සුවඳ. මිනිස්සු දහස් ගණන් එකතු වෙනවා ගන්ධක සිටුවරයා කැම කනවා බලන්න. ඉවසන්නම බෑ සුවඳයි. තමන්ගේ මිත්‍රයාට කතා කරලා කිව්වා යාළුවී පුළුවන් නම් බත් කටක් ඉල්ලලා දෙන්න කියලා. යාළුවා අඬ ගහලා සිටුවරයාට කිව්වා පිටස්තරේක ඇවිල්ලා ඉන්නවා බත් කටක් ඉල්ලනවා කියලා. ඒ වෙලාවයි කිව්වා දෙන්න බෑ කියලා. දෙවෙනි පාරක් ඉල්ලුවා දෙන්න බෑ කියලා ඊට පස්සේ මේ මිනිසයා කියනවා බත් කටක් දුන්නේ නැත්නම් මම මැරෙනවා කියලා. ආයතර මිනිසයා සිටුවරයාට කියනවා ස්වාමීනි මොහොත ජීවිතය දෙනවා කියලා හිතාගෙන බත් කටක් දෙන්න නැත්තම් මැරෙනවා කියනවා කියලා. කරන්න දෙයක් නැහැ. බත් කටක් දෙන එක ඊතරම් දෙයක් නෙමෙයි. නමුත් මේ ඉන්න ඔක්කොටම කට කට දෙන්න ගියොත් මං කන්නේ මොනවද කියලා ඇහුවා. බත් කටක් ඕනම නම් අවුරුදු 3ක් රෑ දවල් දෙකේ මගේ ගෙදර බැල මෙහෙවරකම් කරන්න කිව්වා. අර මිනිහයාගෙන් ඒව කැමතිද කියලා. කැමතියි කිව්වා. බත් වේලකට අවුරුදු 3ක් පඩි නැතුව බැල මෙහෙවරකම් කරන්න. ආන් ඒ හින්දා මේ මිනිහයාට එදා ඉඳලා ගමේ මිනිස්සු කිව්ව බත් බැලෑ කියලා. එද මේ බත් වේලා කියන්නේ මේ බැල මෙහෙවරකම් කරන්න. අවුරුදු 3ක් නොවිඳිනා දුක් විඳින්මින් මාලිගාවේ ඇතුළත් මාලිගාවේ පිටත් වැඩ තිබුණා. අවුරුදු 3 සම්පූර්ණ වෙනකොට සිටුතුමාගේ මාලිගාවේ අය සිටුතුමාට කිව්වා බත් බැලෑ තුන් අවුරුද්දක් තමන්ගේ කාර්යය නොපිරිහෙලා හරියටම සම්පූර්ණ කළා. දැන් එයාගේ පොරොන්දුව ඉෂ්ට කරන්න වෙයි කියලා. හැබැයි සිටුතුමා තමන් නාන තැන නාන්න දුන්නා. තමන් ඉඳගන්න පුටුවේ ඉඳගන්න දුන්නා. තමන් කෑම කන තැන කෑම කන්න දුන්නා. තමන් කෑම කනවා වගේ අර විශේෂ ආහාර වේල සකස් කරලා දුන්නා. මෙයා දැන් ආහාර ගන්න සූදානම්. දැන් මේ ආහාර වේල වෙනකින් කොච්චර කාලයක් දුක් විඳද? තුන් අවුරුද්දක්. අතපය හොදගෙන ඇවිල්ලා ආහාර පිඟාන ළඟ වාඩි වෙනවත් එක්කම මේ අබුද්ධෝත්පාද කාලය. ගන්ධමාදන පර්වතයේ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙලා අද කොහාට පින්න පාතේ වඩිනවද කියලා දකිනකොට බද්දලයව දැක්කා. තුන් අවුරුද්දක් බල මෙහෙවරකම් කරලා සිටුතුමාගේ ආහාර වේල ලැබලා වළඳන්න ලෑස්ති වෙන වෙලාව මම එතෙන්ට ගියොත් ශ්‍රද්ධාවෙන් මට දන් දෙයිද කියලා බැලුවා. ශ්‍රද්ධාවක් තියෙනවා ගියොත් දෙනවමයි. බත් පිඟානට අත තියන්න ඕන මෙන්න කියනකොටම උන්වහන්සේ අහසින් ඇවිල්ලා එතන හිටගත්තා. දැන් හිතන්න මේ හිත කොහොම හදාගන්න ඕනේද මේ වෙලාවේ? තුන් අවුරුද්දක් බල මෙහෙවරකම් කිරුවේ මේ බත් වේලෙන් බත්කට කාගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක විතරයි තීරණය කළා සංසාරේ දන් දීලා නැති හින්දා එක බත් වේලක් ඉන්නේ තුන් අවුරුද්දක් මම බල මෙහෙවරකම් කෙරුවා. මේ ආහාර වේල කොච්චර ප්‍රණීත වුණත් මම අනුභව කරලා ටික වෙලාවක් යනකොට මේකේ ප්‍රතිඵලය මල සාමුත්‍රා. නමුත් මේ ආහාර වේල භාග්‍යතුන් වහන්සේට දානය කෙරුවොත් නිවන් දක්නා යාති දක්වා මට ආහාර හිග නැති වෙයි. ආන් එහෙම හිතලා එකම බත් ඇටයක්වත් කටේ තියන්නේ නැතුව පාත්‍රයේ තිබිච්ච සියලුම ආහාර ටික භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නවා. ආන් එදා ඒ දානි දුන්න නිසා තමයි සරියුත් මහරහතන් වහන්සේට කියන්නේ ස්වාමීනි මට ව්‍යංජන 100ක් සහිත ආහාර වේලක් ඕනේ. ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්නම් මගේ පිනට හම්බ වෙනවා කියලා. සුඛ සාමණේරයන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාවත්, සක්ත දේවේන්ද්‍රයන් වහන්සේගේ අනුකම්පාවත්, සතරවරම් දෙවියන්ගේ අනුකම්පාවත්, හිරු දෙවියන්ගේ සඳු දෙවියන්ගේ අනුකම්පාවත්, දායකයන්ගේ අනුකම්පාවත් හම්බ වෙනවා. උන්වහන්සේත් හත් අවුරුදු වයසේදීම රහත් වෙනවා. එහෙනම් සංසාරේ පුරාම අපිට ප්‍රාර්ථනා කරන්න මේ ත්‍රිපිටකයේම කරුණු දක්වලා තියෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නේම්වා, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා කියලා සුවිශේෂී ප්‍රාර්ථනාවක් අපේ ජීවිතේ පුරා සිදු කරලා තිබුණාම අපිට කවදාවත් පාප මිත්‍රයන්ගේ බලපෑම් අපේ ජීවිතවලට එන්නේ නැහැ. පාප මිත්‍රයෝ අපේ ජීවිතේ නොමගට හරවන්න උත්සාහ දරන්නේ. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයම නිරන්තරයෙන් ලබාගෙන මේ සසරින් එතර වෙන එක අපිට බොහොම පහසු කාර්යයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ විදිහට ප්‍රාර්ථනාවක් කරලා තියෙන එක බොහෝම වටින බවයි ත්‍රිපිටකයේ සිහිපත් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතනේ සඳහන් කරනවා යම් කෙනෙක් මේ විදිහේ පින්කම් සිද්ධ කරගන්නවා නම් මේ විදිහේ ප්‍රාර්ථනාවන් සිද්ධ කරගන්න ඕන. ඒක කොහොමද කරන්න ඕනි කියන කාරණාව. මේ ප්‍රාර්ථනාව කියන දේශනා මාලාව පුරාම මේ කාරණාව සිහිපත් කරලා තියෙනවා. හැම වෙලාවෙම පංච ධර්මයකින් යුක්තව තමයි මේ ප්‍රාර්ථනාව කරන්න ඕනේ. මේ පංච ධර්මයෙන් නැතුව ප්‍රාර්ථනා කරුවාට ඒක හරියටම විපාක දෙන්නේ විපාක දෙන්නේ නැහැ. ඒක ස්ථිර නැහැ. එහෙනම් මොනවද මේ පංච ධර්ම කියලා කියන්නේ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මේ කාරණා පහෙන් ජීවිතය පෝෂණය වෙන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. සීලයක් තියෙන්න ඕනේ. සුතයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ බණ අහන්න ඕනේ. බණ අහන එකේ තරම්ම සුවිශේෂයි. ඊළඟට ත්‍යාගය. දානය තමන්ගේ ජීවිතය දියුණු කරගෙන තියෙන්න ඕනේ. ප්‍රඥාව තියෙන්න ඕනේ. මේ කාරණා ටික මුදුන්පත් කරගත්ත කෙනාට තමයි තමන් සිද්ධ කරන හැම ප්‍රාර්ථනාවක්ම ඒ විදිහටම විපාක දෙන්නේ. සමහර වෙලාවට කෙනෙක් මේ පංච ධර්මයෙන් තොරව ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒක කවදාවත් විපාක දෙයි කියන කාරණාව ස්ථීරවම සඳහන් කරලා නැහැ. නමුත් ස්ථීරවම විපාක දෙන බව සඳහන් කළේ පංච ධර්මයෙන් යුක්තව කරන ප්‍රාර්ථනාවයි. ඒ නිසා අපිද ප්‍රාර්ථනාව කරන එක හරි වටිනවා. සමහර වෙලාවක සමහර දේශනාවක අහන්න ලැබෙනවා ප්‍රාර්ථනාවක් නොකළ යුතුයි පින්කමක් කරලා. ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ සසර ආපහු ආපහු තණ්හාව වැඩි කරගන්න එකයි කියලා. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට එකඟ නැති නිසායි මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව අරගෙන ත්‍රිපිටකයෙන්ම ප්‍රාර්ථනාව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුවම සිහිපත් කරමින් ප්‍රාර්ථනාවක් කොච්චර වටිනවද කියන කාරණාව පැහැදිලි කරන්න මේ දේශනා මාලාව කරන්නේ. ලෞතර බුද්ධත්වයට ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා රහත් වීම අමතරව තවත් ප්‍රාර්ථනා කීපයක් උන්වහන්සේලා කරලා තියෙනවා. ඒ නිසා මේ තනතුරු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට තිබුණා. ඒ ප්‍රාර්ථනා කරපු නිසා, තණ්හාව නිසා නෙවෙයි. ඒ ප්‍රාර්ථනාවල් එක තමයි මේ සංසාර ගමන ඉස්සරහට යන්නේ. උන්වහන්සේලා ලෝතුරා බුදු වෙන්න ප්‍රාර්ථනා නොකළනම් අසෝ මහා ශ්‍රාවකයන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පහළ වුණා නම් අපේ සංසාර ගමන ඊට වඩා හුඟක් හුඟක් අඳුරු තැනකට යනවා. ඒ නිසා ප්‍රාර්ථනාව සසරින් මිදෙන්න හැම කෙනෙකුටම අත්‍යවශ්‍යයි කියන කාරණාවමයි ඒක සිහිපත් කරන්නේ. එහෙනම් කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබුණ හැටි මේ කාරණා දෙකෙන් අපි කෙටියෙන් සිහිපත් කරලා මේ සඳහන් කරන්න යෙදුනේ. ඊට අමතරව පින්නතුනි සඳහන් කරන මේ යම් කෙනෙක් මෙහෙම පිනක් නැත්තම් පංචධර්ම සහිතව පින් කරලා හරියට ප්‍රාර්ථනා කරන්න කියලා. පංචධර්ම සහිතව පින් කරලම මේ ප්‍රාර්ථනාව හරියට කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊට අමතරව ශ්‍රද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන මේ පංච ඉන්ද්‍රියන් මනාව දියුණු කරගන්න ඕනේ කියන කාරණාව සඳහන් කරනවා. පංච ඉන්ද්‍රිය ශ්‍රද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව. ඒවා ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙන්න ඕනේ. මොකද්ද මේ ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙනවා කියලා කියන්නේ? ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙනවා. ශ්‍රද්ධාව නිසා ලැබෙන දේ වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැති හින්දා ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙනවා කියලා මෙතන සඳහන් කරනවා. ශ්‍රද්ධාවෙන් ලැබෙන දේ වෙන කිසි දෙයකින් ලැබෙන්නේ නැහැ. එතකොට ඉන්ද්‍රියක් කියලා කියහම පින්නකනේ ඇහැ කියන්නේ ඉන්ද්‍රියක්. ඒකට කියනවා අපි චක්කු ඉන්ද්‍රිය කියලා. ඇහෙන් කරන දේ කවදාවත් කනින් කරන්න බෑ. ඇහෙන් කරන දේ අනිත් කිසිම ඉන්ද්‍රියකින් කරන්න බෑ. ආන් ඒ හින්දා චක්කු ඉන්ද්‍රිය ඉන්ද්‍රියක් බවට පත් වුණේ ඒ නිසා. කනත් ඉන්ද්‍රියක් තමයි. කනෙන් කරන වැඩේ ඇහෙන් කරන්න බෑ. ආන් ඒ හින්දා ඇහෙන් කරන කාර්යය තමයි මේ බලනවා කියන එක. බලනවා, දකිනවා, පේනවා. ඒ වැඩේ වෙන කිසිම ඉන්ද්‍රියකින් කරන්න බෑනේ. ඒ හින්දා දැකීම, බැලීම කියන කාරණාවට ප්‍රධාන වෙනවා ඇහැ. අහනවා කියන කාරණාවට ශ්‍රවණය කියන කාරණාවට ප්‍රධාන වෙනවා කන. ඒක නිසා ඒක චක් සෝත ඉන්ද්‍රිය. ඇහැ චක්කු ඉන්ද්‍රිය දිවෙන් ලැබෙන දේ කනින්වත් නාසයෙන්වත් ඇහෙන්වත් ලබන්න බැරි නිසා ඒක ජීවහා ඉන්ද්‍රිය. ඒක කරන්න පුළුවන් රස ලබන එක කරන්න පුළුවන් දිවට විතරමයි. ආන් ඒවාගේ තමයි මෙතන ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ශ්‍රද්ධාවෙන් කෙරෙන යමක් තියෙනවා නම් ඒක වෙන කිසි දෙයකින් කරන්න බැරි නිසා ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. එතකොට ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වෙනවා කියලා කියන්නේ මේ අපි ගාව සාමාන්‍යයෙන් තියෙන මේ ප්‍රසාද ශ්‍රද්ධාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මොකද මේ ප්‍රසාද ශ්‍රද්ධාව කියලා කිව්වේ පැහැදීම ඇති කරනවා ශ්‍රද්ධාව. පැහැදීම ඇති කරවන්න ශ්‍රද්ධාව හරිම වටිනවා. අපේ හිතවල තියෙන මේ කෙලෙස් කුණු කහට ඒ බොර අයින් කරලා දාලා මේ පැහැදීම පිරිසිදුකම කියන එක උපදවන්නේ ශ්‍රද්ධාව තුලින්. හැබැයි ඒ ශ්‍රද්ධාව ඒ තරම් ප්‍රබල නෑ. ඒක ආපහු වෙනස් වෙන්න පුළුවන්. යම් කෙනෙක් පිළිබඳ යම් දවසක පැහැදීමක් ඇති වුණා. නැත්නම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දැකලා, කියන්නේ රූපකය දැකලා, ප්‍රතිමා වහන්සේ නමක් දැකලා අපි පැහැදීමක් ඇති කරගන්නවා. බණක් අහලත් අපි පැහැදීමක් ඇති වෙනවා. නමුත් මේ පැහැදීම තව කෙනෙක් තව දෙයක් කියහම නැතුව යන්න පුළුවන්. ප්‍රසාද ශ්‍රද්ධාව වෙනස් වෙනවා. එහෙනම් මෙතන ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති ශ්‍රද්ධාවක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ආන් එහෙම ශ්‍රද්ධාවක් දියුණු වෙන්න ඕනේ. ආන් එහෙම ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට තමයි හරියට බණක් අහන්න පුළුවන්කම තියෙන්නේ. හරියටම භාවනාවක් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම ශ්‍රද්ධාවක් නැත්තම්, එහෙම පැහැදීම ඇති උනේ නැත්තම් මේකට කියන්නේ දැස ගැනීමේ ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව ඒ විදිහට දියුණුුනේ නැත්තම් ඒ පුද්ගලයාට භාවනාවක් කරන්න තීරණය කරනකොට ඒකට ඇති වෙන්නේ කම්මැලිකමක්. භාවනා කරන්න හිතෙන්නේ නැහැ. අකමැත්තෙන් නමුත් මේක කරන්න ඕනේ කියලා හිතලා ගිහිල්ලා භාවනාවට වාඩි වුණාට තමන්ගේ හිත හැම වෙලාවෙම වෙන කොහෙද යනවා. භාවනා ආරමුණේ නවත්තන්නම බෑ. ඒකට හේතුව තමයි තව අපේ ශ්‍රද්ධාව මේ කතා කරන ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙලා නැති එක. සමහරලාට බුදුන් වහන්සේ ගියත් අපි බුද්ධ වන්දනාව කරලා ඉවර කරනවා. හරියට හිතලා බැලුවොත් බුද්ධ වන්දනා කරන ගාථා ටික ඔක්කොම කිව්ව සෑහෙන වෙලාවක්. නමුත් පුරුද්දට අපි ගාථා කිව්වා මිසක් අපේ හිත නම් එතන තිබුණෙම නෑ. වෙන වෙන নানা ආකාර තැන්වල හිත ගිහිල්ලා තිබුණා. පුරුදු නිසා අපි වන්දනාවත් කරලා ඉවර කෙරුවා. මහා ලොකු කුසලයක් රැස් වුණා දෙයකින්. ඒකේ මහත් කුසලයක් නම් රැස්ුන්නේ නැහැ. නමුත් කුසල් රැස් වුණා අර විදිහට හරියටම බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන ශ්‍රද්ධාව වඩ아가න හරියටම බුදුගුණ මෙනෙහි කර කර වන්දනා කරපු තරම් ප්‍රතිඵලයක් අපිට හම්බ වුණේ හම්බුනේ නැති වෙනවා. ඇයි අපේ හිත එතනින් එළියට අරගෙන ගියේ? මොකද මේ ශ්‍රද්ධාව කියන එක තාම හරියටම අපේ හිතේ ජනිත වෙලා නැති නිසා මේක වෙනස් වෙනවා. නමුත් යම් දවසක අපිට මේ බැස ගැනීමේ ශ්‍රද්ධාව කියන කාරණාව ඇති වුණොත් ආන් එදාට මීට වඩා ලොකු ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්කම තියෙනවා. එමනම් පින්නතනේ නියමිත කාලය නිමා වෙලා තියෙන නිසා ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් අපටත් සදේවක ලෝකයටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලය පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු.